අපිට ඉස්කෝලේ යන කාලේ හිටපු සිංහල උගන්වන ටීචර් කෙනෙක් හිටියා හීරළුවෙක්. එයත් මට කතා කරලා කිව්වා දන්න භාෂාවෙන් පුළුවන් තරම් සල්ලි අත ගන්න නැතුව ජීවත් කරන්න කියලා. ඉස්කෝලේ යන කාලේදී අපිට අත ගන්න හම්බෙන්නේ නැහැ රස්සාවක් කරන්න එපයි කියලා. ඉතින් කියනකොට මට තේරෙනවා මේක ඉතින් සාමාන්‍ය කෙනෙක් කියන එකක් නෙවෙයි. මං වගේ මේ කාමයේ ගොජ දාන තරුණ යොබ්බන වයසේ ඉන්න කෙනෙකුට බඳින්න එපා උත්තරම භාවනා කරපන් කාටවත් කියන්න එපා. ඒ වගේම කවදාකවත් රස්සාවක් කරන්න එපා. කැඹිරිල්ලක්. අද හදලා තියෙන මේ මේ යන්ත්‍රේ පෝරකේ මේ කොක්ක වගේ තමයි. රස්සාවක් කරනවා කියන එක. මම මමත් කරලා තියෙනවා මගේ මෝඩකමට මං කට්ටිට රසාව දීලා තියෙනවා මං දන්නවා ගසා කන හැටි සූර කන හැටි ඉතින් ඔය තුනෙන් වෙන් වෙලා අපි මේ ගත කරන අහිංසක ජීවිතේම මේ සීලෙම මේ ආලේ රාම ආලේ රත ආලේ සමුදිතා කියන එකට අපි පුංචි ජීවන රංගනයක් කරලා බලනවා නෑ අපි හොරකම් කරන්නේ සතුම් මරන්නේ කාමීත්‍යචාරය කරන්නේ ඒ වගේම බොරු වචන බොරු කේලම් හිස් වචන පරුස වචන කියන හතර අද කොච්චර දියුණුද කියනවනම් අද තියෙන ටෙක්නොලොජිකල් වර්ල්ඩ් එක. ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා තමයි මේකට කියන්නේ. අද ඉන්න හොඳම ළමයි ඊයේ දෙන්නේ මේ කම්පියුටර් සයන්ස් වල තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි වල. ඕනෙම ගෑණියෙක් මිනිහෙක් කරලා දෙන්න පුළුවන්. ඕනේ ගුණ හරපයක් කරලා පෙන්වන්න පුළුවන්. ඒකේ තියෙන ওই ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තට ගියාට පස්සේ අපි ඔය කඳපුලාරිච්ච මහත්තයලා එහෙම ටිකක් අමාරුවේ දැම්ම ගෙන්නගෙන අපිට දේශනයක් දුන්නා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකක්ද කියලා. ඒ දේශනේ දීපු දොස්තර මහත්තයාම කියනවා මේ કૃතිම ඥානයකින් කරන්න බැරි දෙයක් නෑ. සතිය වඩන්න බෑ. ඒ කියන්නේ කම්පියුටර් එකට නිවන් දකින්න බෑ. නේද සාමාන්‍ය භාෂාවෙන් කියනවා. සෙල්ෆෝන් එකද නැත්තේ කක්කුසියක් විතරනේ. අනිත් ඕනම දෙයක් කරන්න පුළුවන් නේ සෙල්ෆෝන් එකේ. ඒක සෙල්ෆෝන් එකට සතිය වඩන්න බෑ. සෙල්ෆෝන් එකට පුළුවන් ඉද නිවන් දකින්න පුළුවන් නම් මගේ මගේ කම්පියුටර් එක මේ වුණාට හතර සැරයක් නිවන් දැකලා තියෙනවා. මොකද උදේ ඉඳලා හැන්ද එනකන් අපට අසුද්ධ කරනවා. ඒව ලියන හරියක් ලියන්නේ එව්වා. බන එනවා. කම්පියුටර් තාම යකඩම තමයි. කවදාවත් ගන්න බෑ. නමුත් අද ඉන්න පැහැදෙන ජනතාව මේ මේ මේ තාක්ෂණයේ දැනගෙන ජනතාව එක එක්කත් මහ පොළවේ නෑනේ. පොඩි උන් අර ගේම් සෙට් ලං කරනකොට උන් ඩිස්නිලන්ඩ් වල ඉන්න මීයෝ අඳුර ගත්තට ගෙදර ඉන්න මීයා අඳුරන්නේ නෑනේ දැන්. ඩිස්නිලන්තේ ඇඳලා තියෙන කාටුන් වල ඉන්න කරපොත්ත දැනගත්තට ගෙදර ඉන්න කරපොත්ත දන්නේ නෑ ඌ. මොකද ඌ ඉන්නේ මේ මනෝ ලෝකේ. ඒ තරමටම බොරු අද ගෙනියන්නේ. අද ඔය යුක්‍රේන් යුද්ධේ තියෙනවා දෙගොල්ල ගහන පච ටික බලනකොට අරය දිනුම් කියලා මෙයා කියනවා මෙයා දිනුම් කියලා අර දිනවා සීරම හදපු තොරතුරු. ඒක අර රට දියුණුවයි කියලා පෙන්නනවා මේ රට පරාදයි කියලා පෙන්නනවා. ලංකාව ගැනත් මේ දවස්වල පුදුමාකාර විදියට ප්‍රවෘත්ති හදලා තියෙනවා. හිතන මේ අපි ඉන්න ලංකාව ගැනද ඔය කතා කරන්න කිය. ඊ ලංකාව දැන් බංකොලොත් වෙලා ඉවරයි මිනිස්සු දුක්කටපත් වෙලා වano. අපි බොහොම ජයට ඉන්නවා නිතී. හැබැයි එහෙම කියන්න හොඳ නෑ මොකද දන්නේ ඒකට මිනිස්සු මේ මේ ආධාර කරන එක නතර කරනවා. එනිසා ආධාර විද්‍යාව ළඟ තියාගෙන කියන්න ඕනේ නෑ ටිකක් අමාරුයි තමයි ඔහොම කිව්වට කියලා. ඇත්තටම සත්ත පහක අමාරුවක් නෑ. අපි වෙන්දට වැඩිය හොඳට සතිය වඩනවා. අපිට හුලගේකින්වත් කරදරයක් නෑ. නමුත් ලංකාව ගැන ලියන තොරතුරු දිහා බලනකොට මොනවා හරි කුණු අරපය ෆොටෝ එකක් අරගෙන පත්‍රේ දානෝ හෙන ගහන්නේ මේ ළඟදී තොරතුරක් තිබුණා මේ ජපානයේ මෙන්න මෙච්චර විතර විශාල මේ භූමිකම්පාවක් ඇති වෙලා මෙහෙම මෙමය මෙහෙම මෙමය කියලා විනාඩි ගානක වීඩියෝ එකක් යටියේකේ ජපන් කාර්යය ලියලා තියෙන යකෝ මාත් හිටියේ ජපානයේ. එහෙම දෙයක් දන්නේ ඔය අපි ඉන්න ජපානයේ ගැන දොලියන්නේ කියලා. ඒ ධර්මතම තාක්ෂණය බොරු කරනවාද? බොරු කේලං හිස් වචන පරුස වචන කිව්වොත් රජයේ කවුරු කතා කරා නම් කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. තව වචනයක් තියෙනවා. එහෙම වුණොත් එහෙම හතරමං හන්දියක තමයි. එකක් කුසියක නෙමෙයි කරන්නේ මේ වැඩේ ඒගොල්ලෝ. කිව්වොත් බොරුවක් කෙරුවොත් තරකම පාරේ. මොන්න වගේ. අපි පුංචි කාලේ වතිබ්බා නමුත් මෙච්චර නරක නැහැ. එහෙව් එකේ හොඳට අහගන්න. එහෙව් එකේ දැන් මේ බණ කියන වෙලාවේ පැයක් කතා නොකර ඉන්නවයි කියන එක ආනිසංස කොච්චරද කියලා හිතන්න. දැන් මම නම් කරගන්නවා අකුසල් මොකද කතා කරනවනේ. මේ කතා කරන මේ අහගෙන ඉන්න කට්ටිය පැයක් වාඩි වෙලා ඉනකොට කතා නොකර ඉන්නේ කියව ආනිසංස කොච්චර කියලා බලන්න. සක්මන් කරනකොට කතා නොකර ඉන්නේ කිය ආනිසංස මම දැකලා නෑ මේ 274 වෙනි රිට්‍රීට් එක ඉවර කරලා මං කඩුවෙල ගියේ මේක 275 එක්කෙනෙක්වත් ඒක දන්නේ නෑ. අපිට මෙහෙම වාඩි වෙලා හොඳ සිහියෙන් මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. අපි දන්නවා අපි කතා නොකර ඉන්නවා කියලා. මොකද්ද ඒ? බුදුහාමුදුරන්ගේ ආශ්චර්ය අද්භූත ධර්මයක් මේ. මොකද කතා කෙරුවොත් බොරුවක්. අපිට කතා කරන්න කියලා කියන දෙන්නතර දෙයක් නැහැ. බුද්ධ වචනේ තියෙනවා. අපි කතා කෙරුවොත් අංග සම්පූර්ණ නැති කවගේ හරි කීයක් හරි කුට්ටියක් කඩා ගන්න කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල විතරනේ තියෙන්නේ. ඉතින් ඒ විගේ කතා නොකර ඉන්න එක මෙන්න මේ යමක් නොකර ඉන්න එක කතා නොකර ඉන්න එක විශාලම අනාලය කියලා බුදුජාන්සේ පෙන්නකොට ඒක තේරුම් ගන්න බැරි නිසා භාවනා කරන්න ගිහලා හයියෙන් හුස්ම ගන්නවා කට්ටිය. එමේ ඉක්මනට නිවන් දකින්න. සක්මන් කරනකොට විලුඹ තියලා ඇවිදිනවා. පස්තික ගැලවිලා යන. මේ පොළොව වදින හැටි ස්පර්ශය අල්ලගන්න. නැත්නම් අද ලියලා තිබුණා කීප දෙනෙක් ඒ නිසා මම හිතන්නේ මම අවචාවට ලක් කරයි කියලා මේ ඇවිදිනකොට Tamanට තේරෙන්නේ නැතුව නිකන් ඇවිදිනවනම් මම මගේ මෙහෙවීමක් නැතුව අන්න සක්මන වෙනවා. හුස්ම ගන්නකොටත් කිසිම ආයාසයකින් ප්‍රයත්නයකින් තොරව ඉස්සලා ඉස්සලා ටිකක් ආයාසයෙන් කරනවා. ඒකට අපි සමාවෙ දෙමු. හුස්ම ගන්න ගියා නම් ඒකට ඒ වෙලාවේදී කතා නොකරන නිසා එළ සතෙක් නොවන නිසා හොරකමක් නොකරන නිසා කාමීත්‍යාචාරයක් නොකරන නිසා අපි කොච්චර කුසල් කරනවද කියන එක බුදුජානන්සේ දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණම් කියලා. පැයක් වාඩි වෙලා ඉන්න වෙලාවේදී කිසිම සතෙක් මැරෙන්නේ නැහැ. කද්දාකවත් හොරකමක් අපි කරන්නේ අපි කවුරු හරි දෙන දෙයක් තම්බලා දෙන දෙයක් කාලා ජීවත් වෙන්නේ. කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කේලම් හිස් වචන පරිස වචන නැහැ. මේ විදිහට මුරගාලා කියන්නේ අපි සීලේ 100ක් තියෙනවා කියලා කාටද පුළුවන්? gedara kodoraka හිටියානම් අපි කිසිම චාරයක් තියනවාද? මේක අත්දකින්න කෙනෙක් නැහැ. මේක කරවුවට කිසි කෙනෙක් දන්නේ උරගෙන භාවනා කරුවා ප්‍රතිඵල හම්බුන්නේ නැහැ කියනවා. නමුත් ඒලා පව් කිරුවේ නැති බව මේක තමයි බුදුරජාණන්සේගේ අනාලය ධර්මය මේ ආලේ රාම ආලේ රත ආලේ සමුදිත මිනිස්සුන්ට කියනවා පුළුවන් නම් එක චිත්තක්ෂණයක් චේතනා පහළ නොකර චේතනාපූර්වක වැඩ නොකර දැනගෙන ඉන්න සතියෙන් මම ඉන්නවා කියලා මොනවක්වත් කරන්නේ නැතුව. ඒ වගේම ඇවිදින ගමන් මේක මගේ මෙහෙවීමකින් ඇවිදිනව නෙවෙයි අර පුරුද්දට ඇවිදිනවා මම හොඳ අවදි මේක දිහා බලන් ඉනවයි කියලා. ආන් එදාට තේරෙන පටන් අර ගන්නවා මේ මහ පොළොවේ ඇවිදින හැම පීවරකින්ම නිවනට ලං වෙනවායි කිය. අර එහෙම ගන්න හැම හුස්මකින්ම නිවනට ලං වෙනවායි කිය. ඒකෙදි කියනවා ඒ දෙක බොහොම විචිත්‍රයි වාඩි වෙලා ඉන්නකොට අපි චේතනාවක් කරන්න ඕනෙම නෑ මේ ඉඳගෙන ඉන්න ඉරියව පවත්තන්න ඕනේ නෑ. නිදාගෙන ඉන්න ඉරියව්වත් ඒක විසින් පවත්තන. හිටගෙන ඉන්න ඉරියව්ව පවත්තන්න ඕනේ. නැත්තම් කඩා වැටෙනවා. ඇවිදින ඉරියව්ව පවත්තන්න ඕනේ. නැත්තම් ඇවිදින්නේ නැහැ බබා. ඒක වයින් කරන්න ඕනේ හැම වෙලාවෙම. ඉතින් මේකෙදි මේ වාඩි වෙලා ඉන්න වෙලාවක නැත්තම් අපි පරියංක භාවනාවක් කරනවා කියලා හිතමු. පරියංකයක් භාවනා කරන වෙලාවක අපිට පරියංකේ පැයක් ඉන්නවා කියන්නේ එක චිත්තක්ෂණයක් හරි අපිට දැනෙනවා නම් මම මොනවත් කරන්නේ නැහැ. හැබැයි සිදුවෙන දේ තේරෙම මම බලන් ඉන්නවයි කියලා. කවුරුවක්වත් පිළිගන්න කැමති වෙයි දන්නේ ඒක කුසලයක් කියලා. කවුරුවක්වත් පිළිගන්න කැමති වෙයි දන්නේ ඒක භාවනාවක් කියලා. උදේකල කියන භාවනාවක් නම් කරන්න ඕනේ කියලා. භාවනාවක් නම් මොකක් හරි කරන්න eBay. ඉතින් උඟා කුපාසකම්මලා කරන්නේ එක්ක බුද්ධ අනුසය එක්ක මෛත්‍රී එක්ක කරුණාව එක් මොනවා හරි කරනවා ඒකල බලන කොච්චර පිං එකතු වෙලා තියෙනවද කියලා. ඒකට මානව ඉතිහාසයක සම්දිස්ථානයක සිද්ධ වෙච්ච දෙයක් මම මේ කියන්නේ ඒක ලිඛිතව තියෙන සමන්ගේ තරම මම වැරදියට ඉදිරිපත් කරන්නේ නැතයි කියලා ඔය කාලයක් තිබුණ අපි පුංචි කාලේ මේ හිපියෝ කියලා වැඩ જાතියක් පිටරටින් එනවා මිනිස්සු නිකන් බාච්චුවක් ඇඳගෙන ওই බස් හෝල්ට් වල බුදිනවා මල්ලත් පෙරදිනේ යුනිවර්සිටි ගාව හරියට ඉන්නවා ඕන් සමාජයට ඒ රටේ වැදගත් මිනිස්සු මේ ඇවිල්ලා ඔහේ මේ සයිබර් කඩවල් වලින් කාලා හිපි සංස්කෘතිය කියලා එක. ඊට පස්සේ ඒ කියන්නේ ඒ රටවල යන පාර වැරදි බව එයාට ඉදාම තේරුණා. ඒක මම ඔය කතා කරන්නේ 60 දශකේ 70 දශකේ. ඊට පස්සේ මේගොල්ලෝ මරුවාන ගහන්න පටන් ගත්තා. අපි මර්ජුවානා කියලා අපි කියන්නේ කුඩු ගහන එකේ ඉස්ලාම අපිකෝ ගංජා වගේ જાතියක් ඔය ගහලා එමසු බොන්නේ නැහැ. ඔය ජෝඩු ජෝඩු තමයි එකට ඉන්නේ. ඒගොල්ලෝ ඒ جوړුව එකතු වෙන්නේ ප්ලේන් එකේදී. එහෙම නැත්නම් ඒ ගෙදර ඉඳලා جوړුව වෙනව නෙවෙයි. ඉතින් මේ මිනිස්සු මේ බටහිර අපිට මේ ලංකාව හරියට ඒ දසුල මේ සංචාරක ව්‍යාපාරෙන් හම්බ කරා. ඇත්තටම උන් සතයක්වත් වේදම් කරන්නේ නැහැ. ඊටාම කුම් ඒ කියන්නේ බොහොම අඩුම මුලකේ මුදලකින් ජීව සල්ලි නැතිකමට නෙවෙයි. ඒ මිනිසුන්ගේ සුකෝභෝගී දේවල් ඇති වෙලා. ඉතින් මේ ඇතිවෙච්ච රැල්ලට ඉන්දියාවේ මහරිෂි මහයෝගී කියන එකනා ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා ක්‍රමයක් අඳුල්ලා දුන්නා. ඒක Hindu බෞද්ධ දෙකම එකතු වෙලා ඒක ඒ කෙනාට කියනවා දැන් ඔයගොල්ලෝ කුඩු ගහන්න පුරුදු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේ එතන එතන ඇවිදින්න පුරුදු වෙලා තියෙනවා. හිපි ජීවිතයක් ගත කරන ඕගොල්ලන්ට ආධ්‍යාත්මික පැත්තට යන්න පුළුවන්. මං හොරෙන් ඕගොල්ලන්ට මන්ත්‍රයක් කියලා දෙනවා. විනාඩි 20ක් මේ මන්ත්‍රේ කියවන්න කිව්වට පස්සේ ඕගොල්ලෝ ආයශරයක් අර ශිෂ්ට සම්පන්න මනුස්සයා බාටපත් වෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් රස්සාවක් කරන්න පුළුවන් කියලා ඒ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියන එක ලෝකේ පුරාම පැතිරලා ගියා. අද තියෙනවා නම් යම් ප්‍රමාණයක් විපස්සනා භාවනාවක් වයි කියලා රිසර්ච් පේපර්ස් එහෙම නැත්නම් පර්යේෂණ වාර්තා ඒ සේරම මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරපු අය පරිශන කළා තමයි එලි කළා තියෙන්නේ.